බද්දේ කරත්ත සූත්‍ර හතරක් එක ළඟ පෙළගස්සලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙන් අපි තුන්වෙනි සූත්‍රය තමයි විශේෂයෙන්ම මෙතෙන්දී පාදක කරගත්තේ. මේකට සාමාන්‍යයෙන් පොතේ සඳහන් කරලා තියෙන මහා කච්චාන බද්දේ කරත්ත සූත්‍රය කියලා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ තමයි ඇත්තටම මේ බද්දේකරත් සූත්‍රයේ මේ සඳහන් කරන බද්දේකරත් සූත්‍රයේ විස්තර කරලා දෙන්නේ. අපි චුට්ටක් නැවතත් මේ නිදාන කතාව මතක් කරගත්තොත් බුදුරජාන් වහන්සේත් මහා සංඝයා වහන්සේලාත් එක්තරා අවස්ථාවකදී මේ රජගහ නුවර තපෝදාවනේ වැඩ වාසය කරනවා. ඒ ප්‍රදේශයේ ප්‍රසිද්ධයි කුණු වතුර ලිං වලට. අපි දුන්නු වතුර පැන් මේ තියෙන පොකුණු වලට ඉතින් එක්තරා අවස්ථාවකදී සමිද්ද කියන ස්වාමීන් වහන්සේ උදෑසනම යනවා මේ කුණු වතුර පැන් පහසු වෙන තැනකට ගිහිල්ලා උන්වහන්සේ ඇඟපත සෝදගෙන ඊළඟ මදක් වේග ගන්නකොට එතෙන්ට පැමිණෙනවා దేవතා දුවක්. පැමිණලා ඇය ප්‍රශ්න කීපයක් අහනවා. ඇය අහන්නේ මේ බද්දේ කරත්තේ දන්නවද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. ඇයත් දැනගෙන හිටියේ නැහැ. හැබැයි අහලා තිබුණා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. ඒකයි මේ දේවතා දුව මේ සමිඳි ස්වාමීන් වහන්සේ විමසන්නේ. ඊළාට අහනවා මේ ගාථා දන්නවද කියලා. ඒක ඉතින් සමිඳි ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ. අර්ථය දන්නේත් නැහැ. ඒ පාරතින් මේ එක අතකින් බැලුවාම මේ දේවතා දුව මේ සමිඳි ස්වාමීන් වහන්සේට උපකාර කරන අන්දමකින් නැත්නම් යම් අනුග්‍රහයක් කරන අන්දමකින් මේ ස්වාමීන් වහන්සේව උනන්දු කරනවා මේ බද්දේ කරත්තේ ඉගෙන ගන්න මේ සූත්‍රය ඉගෙන ගන්න එහෙම නැත්නම් මේ ගාථාවන් ඉගෙන ගන්න මේකේ සාරාංශය ඉගෙන ගන්න මේකේ විග්‍රහය විස්තර විභාගය ඉගෙන ගන්න මේක හොඳට දරා ගන්න ඒ අනුව හැසිරෙන්න කියලා මේ මතක් කරනවා මොකද මේක මේ භික්ෂු ජීවිතේට නැත්නම් යෝගාවචර ජීවිතේට ඉතාම වටිනවා කියලා ඉඟියක් දීලා ඇය අතුරුදහන් වෙනවා ඊළඟට එදා සවස් යාමේදී බුදුරජාන් වහන්සේ සහිත එදා ධම්ම සභා මණ්ඩපයේදී මේ සමිත් ස්වාමීන් වහන්සේ මේ තමන් අත්දකපු මේ සිද්ධිය හෙලි කරනවා හෙලි කළා පුත්‍රයන් වහන්සේට ආරාධනා කරනවා අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ බද්දේ කරත්තය දේශනා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේ බද්දේ කරත්තේ එන ගාථා හතර පමණක් ප්‍රකාශ කළා ආසනයෙන් නැගිටලා තමන් වහන්සේ වැඩවසන කුටියට වැඩම කරනවා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා සමිත් ස්වාමීන් වහන්සේත් මදක් අපහසුතාවයකටපත් වෙනවා මොකද මේකේ තේරුම හරියට දන්නේ නැති නිසා. පස්සේ ගිහිල්ලා ආරාධනා කරනවා මහා කච්චාණ මහරහතන් වහන්සේට මේක විස්තර කරලා දෙන්න කියලා. ඒතකොට මහා කච්චාණ ස්වාමීන් වහන්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේලාගේ ඇවිතිල්ල නිසා නැවත නැවත ඉල්ලීම් කරපු නිසා මෙන්න විස්තර කරලා දෙන්නේ. ඒතකොට අපි චුට්ටක් මේකේ ධාතාවන් මතක් කරගත්තොත් මුල් ධාතාව වෙනවා අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං. යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. අතීතය ලුහුබැඳගෙන යන්න එපා. අනාගතය සම්බන්ධයෙන් කෙලවරක් නැති අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් තියාගන්නත් එපා. මොකද යද තීතං පහීනං තං. අතීතය වෙලා අවසానයි. ඒක ප්‍රහාණය වුණා. අපත්තංච අනාගතං. අනාගතේ තාම පැමිණියේ නැහැ. එතකොට මේ වෙච්ච අතීතය අපිට හදාගන්න විදියකුත් නැහැ. නොපැමිණි අනාගතය ගැන අපි දැන් මුකුත් කරන්නත් බෑ. ඉතින් කතකින් බැලුවහම අපි මේ කාලේ අපතේ යීමක් වෙන්නේ. මෙතනින් අදහස් වෙන්නේ අපිට අතීත දේවල් වලින් ඉගෙන ගන්න බෑ නැත්නම් අතීතයට අනුව අපිට වර්තමානයේ අතීතයේ ටිකක් විමසලා බලලා යම් නිවැරදි තීරණයක් ගන්න බෑ කියන එකක් නෙමෙයි මෙතන කතා වෙන්නේ. හැබැයි නිකං අර අතීතයට අහු වෙලා අතීතයේ අපි ලබපු යම් ආස්වාදයක් මුල් කරගෙන නැත්නම් අපි විඳපු යම් කිසි අත්දැකීමක් මුල් කරගෙන අතීතය තුළ අතරමං වීමක් අතීතය තුළ කෙලෙස් හරහා ඇද ගැනීමක් අතීතය තුළ ජීවත් වීමක් තමයි මෙතෙන්දී මේ දුරු කරගන්න කියලා කියන්නේ. එහෙම නැතොත් කිසිසේත්ම මේ අතීතය සම්පූර්ණයෙන්ම මතක කළා මතකය කියන එක පැත්තකටම දාලා යන ගමනක් නෙමෙයි මතකයෙන් ප්‍රයෝජනෙට ගන්න ප්‍රයෝජනෙ ගන්න පුළුවන් අතීතයෙන් ඉතිහාසයෙන් මේ හැම දෙයකින්ම ප්‍රයෝජනෙ ගන්න පුළුවන් හැබැයි යෝගාවචරයෙන් දක්ෂ වෙන්න ඕනේ ඒකේ වහලෙක් නොවී ඉන්න අතීතය තුළම සැරිසරමින් ඉන්නේ නැතුව ඉන්න ප්‍රයෝජනෙ සලකලා අතීතයෙන් ඉගෙන ගත්තට වැරද්දක් නැහැ. ඒ වගේමයි අනාගතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන්ත් අපි කෙලවරක් නැති සිහින මවමවා බලාපොරොත්තු තබ තබා අපේක්ෂාවන් ඔස්සේ දුවමින් සම්පූර්ණයෙන්ම අනාගත ලෝකයක ජීවත් වෙන්න ගත්තොත් අනාගත සිහිනයක ජීවත් වෙන්න ගත්තොත් මනස්කල්පිතයක ජීවත් වෙන්න ගත්තොත් අපිට සම්පූර්ණයෙන්ම මේ ප්‍රകൃතිය අහිමි වෙලා යනවා. ඒ නිසා මෙතෙන්දී අදහස් වෙන්නේ අපිට අවශ්‍ය වෙලාවට ඕනනම් සැලසුම් හදන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අනාගතය සම්බන්ධයෙන් යම්කිසි දුර දක්නා නුවණක් බලලා තීරණයක් ගන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. හැබැයි දක්ෂ වෙන්න ඕනේ ඒ අනාගතය සම්බන්ධයෙන් හිතේ මතුවෙන විවිධාකාර සිතුවිලි වල වහලෙක් නොවී ඉන්න. ඒකටම ඉඩ හැරලා තමන් ඒකට නතු වෙලා ඒක තුළ අතරමං නොවී ඉන්න අන්න කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ. ඒකයි එදත් අපි අර මතක් කරගත්ත විතක්ක සංඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ යම්ස කෙනෙක් තුළ මේ හිතේ පහළ වෙන සිතුවිලි සම්බන්ධයෙන් අපි සාමාන්‍ය කරන විතර්ක කියලා. ඒ විතර්ක සම්බන්ධයෙන් හොඳ වසීතාවයක් තියෙනවා නම් තමන්ට ඕන ඕන විදිහට මේක හසුරවන්න පුළුවන් නම් ඒ හසුරුවෙන් හසුරුවීමේ කුසලතාවය බුදුරජාණන් මේ විදිහට විස්තර කරනවා. මොකද්ද? යම් වෙලාවකට යම් විතර්කයක් කරන්න අවශ්‍ය නම් නැත්නම් යම් වෙලාවට යම් මේ සිතුවිල්ලක් සිතන්න අවශ්‍ය නම් අන්‍යයට ඒක හිතන්නත් පුළුවන්. ඒ වගේම යම් වෙලාවක හිතන් නැතුව ඉන්න ඕන නම් විතර්ක සමනය කරලා ඉන්න ඕන නම් එයාට විතර්ක සමනය කරලා ඉන්නත් පුළුවන්. ඒතර මේ හිතීමේ කුසලතාව තනිකරම මෙයාගේ අතේ තමයි තියෙන්නේ. මෙයාට පාල මෙයාගේ පාලනේ යටතේ තමයි තියෙන්නේ. ඒතර හිතේ මතුවෙන කෙලෙස් හරහා මෙයාව ඇදගෙන යන්නේ නැහැ. මෙයාව ගිහිල්ලා ප්‍රපංච ලෝකයක සිහින ලෝකයක අතරමං කරන්නේ නැහැ. මොකද මෙයාට පුළුවන් ඕන වෙලාවක නවත්තලා දාන්න. ඕන නම් හිතන්න නැතුව ඉන්න පුළුවන්. ඕනේ නම් හිතන්නත් පුළුවන්. මෙන්න මේ බඳු වශීතාවයක් තමයි. එතකොට මේ විශේෂයෙන්ම මේ විතක්ක සංඛාන සූත්‍රයේදී අවසාන වශයෙන් බුදුරජාණන් මතක් කරලා තියෙනවා. ඒ කියන්නේ අතීතය සම්බන්ධයෙන් කැමති නම් හිතන්න පුළුවන්. කැමති නම් නොහිතා ඉන්නත් පුළුවන්. අනාගතය සම්බන්ධයෙන් කැමති නම් හිතන්න පුළුවන්. කැමති නම් අවශ්‍ය නැත්නම් නොහිතා ඉන්නත් පුළුවන්. මෙන්න මේ බඳු වශීතාවයක් තමයි ඒකතකින් මතක් කරගන්න තියෙන්නේ. ඊළඟට දෙවැනි ගාථාවේදී මතක් කරනවා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීනං අසංකුප්පං තං විද්වාමනු බ්‍රූහේ දැන් අසංහීනං අසංකුප්පං කියන වචන දෙක මේ මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කළා දෙනවා සංහීරත කියලා කියන්නේ මොකක් හෝ අරමුණක් කෙරෙහි ඇද ගැනීමක් දැන් රූපයක් දිහා බලනකොට ඒ රූපයේ තියෙන මනබන්ධනීය ස්වභාවය නිසා ඒකේ තියෙන දැකුම් කළු ස්වභාවය නිසා සමහරවිට අපේ හිත බැඳෙනවා එතෙන්ට. අපේ හිත ඒක මෙයා ඇදිලා යනවා. අන්න එතන තියෙනවා ඇද ගැනීමක්. ඒ වගේමයි බොහොම ලස්සන මිහිරි සද්දයක් ඇහෙනකොට නොදැනුවත්වම අපේ හිත එතෙන්ට යනවා. එතෙන්ට ඇද ගැනීමක් තියෙනවා. අපි නාසයෙන් හොඳ සුවඳක් ආග්‍රහණය කරනකොට දන්නේ නැතුව ඒ පැත්තටම ඔන්න අපේ හිත නැඹුරු වෙනවා. ඇදිලා යනවා. දිවෙන් රසක් බලනකොට ඔන්න ඒ රසය තුලට අපේ හිත ඇදිලා යනවා. ඒ වගේමයි කයෙන් හොඳ සුවයක් පහසක් භුක්ති විඳිනකොට ඒ තුලම අපි නිමග්න වෙනවා. ඒකටම ඇදිලා යනවා. ඒකම ඒ වගේමයි හිතේ මොකක් හරි අපි කැමති දෙයක් නොදැනුවත්වම හෝ හිතනකොට ඒ තුලම අපි ජීවත් වෙනවා. ඒ පැත්තටම ඇදිලා යනවා. මේ ටිකම සංහිරති කියලා. අසංහිරති කියලා කියන්නේ මේ විදිහට ඇදිලා යන්නේ නැති ගතියක්. හිතේ තියෙන එක්තරාන්දමකින් ස්ථාවරත්වයක්. හිතේ තියෙන නොසෙල් වෙන ගතියක්. අන්න ඒ බඳු සත්‍යයක් තමයි අපිට මෙතන හිතා ගන්න තියෙන්නේ. තණ්හාවක් කෙරෙහි තණ්හාවන් හරහා ඇදිලා යන්නේ නැති ගතියක්. ලෝභය හරහා ඇදෙන්නේ නැති ගතියක්. ලෝභය ජනනය කරන්න පුළුවන් අරමුණු අපිටම තිබුණට තමන් කැමතියි කියලා හිතලා අරමුණු එළියේ තිබුණට ඒවට ඇදෙන්නේ නැති ගතියක්. ඔන්න සංහීලති අසංහීලති කියන එකෙන් විස්තර වෙනවා. එතකොට අසංකුප්පං කියන එක සාමාන්‍යයෙන් එතකොට අපි අකමැති දෙයකදී හිත ගැටෙනවා, හිත කුපිත වෙනවා, හිත කම්පා වෙනවා. අනේ ඉබඳු කම්පා වීමක්, කුපිත වීමක්, ගැටීමක් නොකර සිටීමක්. කිසිම දෙයකින් කම්පා නොවන ගතියක්. අකම්පිත ස්වභාවයක්. එතකොට ඉෂ්ඨාරම්මන વિશેයි, يعني තමන් කැමති අරමුණු વિશેයි ඇදිලා යන්නෙත් නැති. තමන් අකමැති අරමුණු කෙරෙහි ගැටෙන්නේ, කුපිත වෙන්නේ, කම්පා වෙන්නෙත් නැති. මෙන්න මේ බඳු ඊටාම සූක්ෂම සමබරතාවයක් තමයි මෙන්න මෙතනින් අදහස් වෙන්නේ. අසංහීරං අසංකූපං. ඒකට මේ බඳු සමබරතාවක් අපිට හිතලා ගන්න හරි අමාරුයි. මෙබඳු සමබරතාවක් අපි බණ අහලා පොත් බලලා මේබඳු අපි සුතමේ ඥානකින් විතරක් අපේ හිතේ හදාගන්න සමාහදාට පුළුවන් වෙවි කෙටි කාලයකට. නමුත් අල්ලා හිටින හොඳට කාලයක් පළපදියම් වෙන අපිටම උරුම වෙච්ච ඒබඳු සමබරතාවයක් හදනවා කියන එක සුතමේ ඥානකින් විතරක් කරන්න පුළුවන් වෙයිද කියලා සැකසයිතයි. අන්න ඒ ඒබඳු සමබරතාවයක් හදාගන්න ආකාර තමයි ආකාරය තමයි එකකින් බැලුවම මේ ගාථාවේ පළවෙනි පාදයෙන් කියවෙන්නේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. අන්න විපස්සනාවක් කරහා. ප්‍රඥාව දියුණු වෙන ක්‍රමවේදයක් කරහා තමයි එතකොට මේ දෙවැනි පදයෙන් කියවෙන ඒ ඊටාම සුන්දර සමබරතාවයක් හිතේ ඇති කර ගැනීම සඳහා කෙනෙක්ට අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ පච්චුප්පන්නංච යෝ ධම්මං මේ වර්තමාන වශයෙන් ප්‍රත්‍යෝත්පන්න වශයෙන්. ඒ කියන්නේ වර්තමානයක් කියලා ගන්නකොට මොහොතක් මොහොතක් පාසා එතන එතන විවිධාකාර හේතු සකස් නිසා දේවල් හටගන්නවා. හැබැයි ඒ හේතු නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. ඒ හේතු ස්ථිර හේතු නෙමෙයි. නිත්‍ය හේතු නෙමෙයි. ඉතින් ඒ නිසාම ඒ අනිත්‍ය වූ හේතුන්ගෙන් හටගන්නා ඵලයනොත් අනිත්‍යයි. ඒවත් නිරන්තරයෙන්ම වෙනස් වෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ මොහොතක් මොහොතක් පාසා විවිධාකාර හේතු සකස් වීම හරහා වර්තමානයේ කියලා අපි වශයෙන් හඳුන්වන මේ මේ මොහොතේ ඒ ඒ මොහොතේ සිද්ධ වෙන මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි ඉතින් එක අතකින් තේරුම් ගන්න වෙන්නේ. අන්න ඒ බඳු ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්න තමයි අපි පොඩ්ඩක් උත්සාහත් වෙන්නේ භාවනාවකදී. ඉතින් ඒ බඳු ක්‍රියාකාරීත්වයක් තේරුම් ගන්න නම් අපිට අර අතීතය පැත්තකට දාන්න වෙනවා. අනාගතේ පැත්තකට දාන්න වෙනවා. මේ වර්තමානයට හිත ගන්න වෙනවා. ඉතින් මේ වර්තමානට හිත ගන්න අපි සෑහෙන ප්‍රයත්නයක් දරනවා, විවිධාකාර අභ්‍යාසයන් වල අභ්‍යාසයන් හියදෙනවා. එහෙම කළා තමයි ඔන්න වර්තමානට හිත ගන්න. ඉතින් ඒ දරන ප්‍රයත්න පුළුවන් තරම් හිත සංසිඳවන ප්‍රයත්න. හිත කෙලෙසුම්ගෙන් අඩු කරන ප්‍රයත්න. හිත අර වගේ ඇදෙන්නෙත් නැති බැඳෙන්නෙත් නැති විදිහට මේ ඇදෙන්නෙත් නැති බැඳෙන්නෙත් නැති කුපිත වෙන්නෙත් නැති විදිහටම හදාගෙන යන ක්‍රම තමයි එකතකින් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ. ඒ නිසා භාවනා කමඨහන් වශයෙන් ලැබෙන්නේ හුඟක් කලකට බොහොම උදාසීන සරල අරමුණු. ඒ බඳු අරමුණු අපේ හිත කිසිසේත්ම අගය කරන්නේ නැහැ. අපේ හිත කැමති කොහේ හරි කුපිත වෙලා ඉන්න. ගැටි ගැටි ඉන්න. කෙනෙක්ව මැන මැන ඉන්න. එහෙමත් නැත්නම් තව කෙනෙක්ට ලං වෙලා ඉන්න. කෙනෙක්ව අගය කර කර ඉන්න. කෙනෙක් කෙරෙහි බැඳි බැඳි ඉන්න. එහෙම නැත්නම් අපි ගැනම ඔන්න මාන්නයක් ඇති කරගෙන ඉන්න. එහෙම නැත්නම් තවත් කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති කරගෙන ඉන්න. මේ වගේ පුදුමාකාර විදිහට විෂම විදිහට තමයි අපේ හිත හැසිරෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ අද ඊයේ අපිට ආපු පුරුද්දක් නෙමෙයි. කල්ප ගණන් තිස්සේ ওই විදිහටම කෙලෙස් බරිතවම ඉඳලා තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් එබඳු කෙලෙසුන්ටම නතු වෙච්ච හිතක් තමයි අපි දැන් මේ බුද්ධ කාලයක් සම්මුඛ වෙච්ච වෙලාවේදී බුද්ධෝත්පාද කාලයක අපිට උපදින්න වාසනාව ලැබිච්ච වෙලාවේදී අපි දැන් මේ පොඩ්ඩක් උත්සාහවත් වෙන්නේ මෙන්න මේ කාර්ය સિદ્ધ කරගන්න. එතකොට එබඳු විපස්සනාවක් අන්න කෙනෙක් වඩනවා නම් ඒ කියන්නේ යාට බුදුරජාන් වහන්සේ කියන හැකියාවන් පොඩ්ඩක් දියුණු කරගන්න වෙනවා. මේ බඳු විපස්සනාවක් වඩන්නම් හිතේ යම් ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. හිතේ යම් මධ්‍යස්ථතාවයක් අවශ්‍යයි. ඊළඟට හිතේ යම් පමණක වීරයක් අවශ්‍යයි. ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඉතින් මේ බඳු ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධාවක්, වීරයක්, සතියක්, සමාධියක්, ප්‍රඥාවක්. මෙන්න මේ බඳු වීරය මේ බඳු ඉන්ද්‍රිය ධර්මයන් හොඳට කුළු ගැන්විච්ච මනසකින් තමයි එතකොට මේ කාර්යය හොඳට සාර්ථක වෙන්නේ. ඒතර මේ දේවල් ඇත්තටම වර්ධනය වෙමින් යන ගමනක් තමයි අපිට තියෙන්නේ. යෝගාවචරයෙන් වශයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ එදා හිටිය අවුරුදු ගාන අපි තුම අවුරුදු කීපයකට කලින් නම් අපි භාවනාව පටන් ගත්තේ. එදා තිබුණ මට්ටම නෙමෙයි දැන් ඔන්න අපේ හිතේ තියෙන ඒ දියුණු කර යුතු ගුණධර්මයන්ගේ මට්ටම. ඒක ඔන්න අපි මාසයක් භවනා කරද්දී ඔන්න ඒක තාට්ටයක් වර්ධනය වෙනවා. තාත් මාසයක් භවනා කර තාට්ටයක් වර්ධනය වෙනවා. ඔන්න ඒ වගේ මේ බෝධිපාක්ෂික ධර්මයන් ටික ටික ක්‍රමානුකූලව මේ යෙදෙන අභ්‍යාසයන් හරහා වර්ධනය වෙවි වර්ධනය වෙවි සමබර සමබර වෙවි යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු ගමනක් ඇති කරගෙන ඒබඳු ගමනක යෙදෙමින් අපේ මේ සතිය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න තමයි අපි උත්සාහත් වෙන්න තියෙන්නේ. ඒකට ඒ ඒබඳු ඒ උත්සාහයේ පුළුවන් තරම් අන්න යෙදෙන ආකාරය තමයි අපි විමසන්න වටින්නේ. ඒක තමයි ඒකාතකින් බැලුවාම සතර සතිපට්ඨාන ධර්මයන් හිම බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මේ කය පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ කටයුත්ත කරගන්න. ඒ වගේම වේදනාව පාවිච්චි කරන්න පුළුවන් මේ කටයුත්ත කරගන්න. ඒ වගේමයි අපි යම් පමණකට හිත දියුණු කරගත්තට පස්සේ මේ කියන කුසලතාවයන් දියුණු කරගත්තට පස්සේ හිතමත් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට අපේ හිත තවදුරටත් දියුණු කරගන්න. අපි එදා ටිකක් කතා කළා කොහොමද සාධු මානසිකාරයකින් වගේ මේ தත්ත්වය දියුණු කරගන්නේ කියලා. ඉතින් අපි පොඩ්ඩක් වේදනානුපස්සනාවකින් වගේ මේක පොඩ්ඩක් ආයෙත් මතක් කරගත්තොත් දැන් කෙනෙක් හිතේ යම් එකඟතාවයක් අපිටම ආනාපාන සතියකින් පිම්බීම හැකිරීම භාවනාවකින් වගේ දෙයකින් දියුණු කරගෙන ඊට පස්සේ මේ කයේ નિરાයාසයෙන් පහළ වෙන යම් යම් වේදනා ස්වභාවයන්ට හිත යොමු කරන්න පුළුවන්. ඒවා යම් යම් හේතුන් නිසා පහළ වෙනවා. මේ පහළ වෙන පහළ වෙන අවස්ථාවන් වලදී අපි අපේ එකඟ වෙච්ච හිත ඒ ඒ තැනට යොමු කරනවා. යොමු කළා අපි ඒක ටිකක් ලං වෙලා බලන්න උත්සාහත් වෙනවා. ඒක හොඳට විමසන්න උත්සාහත් වෙනවා. මෙතන තියෙන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕන අපි උත්සාහත් වෙනවා. එතකොට අන්න මේ වේදනාවේ කලින් නොදැකපු විස්තරයක් තේරුමක් ඔන්න අපිට තේරෙන්න ගන්නවා. නැත්නම් මේ වේදනාවේ තියෙන විවිධාකාර ස්වභාවයන් හැදකල අපිට තේරෙන්න ගන්නවා. මොකද අපි නැවත නැවත වේදනාව නිරීක්ෂණය කරනවා. කියන්නේ එකක් දෙකක් තුනක් නෙමෙයි සිය දහස් වාරයක් මේ নানা ප්‍රකාර වේදනාවන් මුණ ගැහෙනකොට මතුවෙනකොට අපි ඒවා හොඳට නිරීක්ෂණය කරනවා. ඒතර වේදනාවේ සාමාන්‍යයෙන් ස්වභාවයන් කීපයක් තියෙනවා. සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, නොදුක් නොසුව වේදනා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම අපි බොහොම මධ්‍යස්ථ වෙන්නේ නිරීක්ෂණය කරනවා. ඉතින් මෙහෙම කරන්න කරන්න අපිට ඔන්න ටික ටික මේ වේදනාවේ යථා ස්වභාවය වැටහෙන්න ගන්නවා. අපි මේක මගේ කියලා අල්ලන් හිටියට මේවා වැඩ කරන්නේ ඒගොල්ලන්ටම ඕමනා විදිහට කියලා අන්න තේරෙන්න ගන්නවා. මේවා මේ මට ඕන කාලයක් පවත්වන්න පවත්වා ගන්න බැහැ නේද කියලා ඔන්න තේරෙන්න ගන්නවා. ඊළඟට මේවා බොහොම සුළු කාල පරිච්ඡේදයයි තියෙන්නේ කියලා ඔන්න තේරෙන්න ගන්නවා. ඊළඟට මේවා කොහෙද ඊළඟට හටගන්නේ කියලාවත් මට පාලනයක් නැහැ කියලා ඔන්න තේරෙන්න ගන්නවා. ඊළඟ අපි හිතමු මේ වේදනාවන්ට තුඩු දෙන හේතුන් මොනවද? අන්න ඒවත් ඉතින් පොඩ පොඩ අපි විමසලා බලනකොට අන්න තේරෙන්න ගන්නවා. ඉතින් මේක මේ දවසින් දෙකකින් වෙන එකක් නෙමෙයි. ප්‍රායෝගිකව අපි මේ තුල යෙදෙන්න යෙදෙන්න සිද්ධ වෙන පරිවර්තනයක්. සිද්ධ වෙන එකතකින් ප්‍රඥාව මුහුකුරා යාමක්, දියුණු යාමක්. එතකොට මෙබඳු ක්‍රමවේදයකට අපි තුමු යෝගාවචරයේ මොන වේදනාවක් නිරීක්ෂණය කරන නිරීක්ෂණය කරන්න එයාට දැන් හෙලි වෙනවා මේ වේදනාවේ ස්වභාවය. එයා හඳුනා ගන්නවා මෙයා වැඩ කරන්නේ මෙන්න මේ මේ විදිහට. මේ මේ හේතුන් ඉදිරිපත් වෙනවා. මේ මේ විදිහට ඔන්න ඒ විදිහට වැඩ කරනවා. ඉතින් මෙහෙම බලන්න ගියාම මෙයාට තේරෙනවා මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් නැත්නම් දෙවියෙක් බ්‍රහ්මයෙක් කරන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ මේ විවිධාකාර ස්පර්ශයන් නිසා අන්න විවිධාකාර වේදනාවන් හටගන්නවා. මේ ස්පර්ශයනොත් අනිත්‍යයි වහා ඇතිලා නැතිලා යන සුළුයි ඒ නිසා මේ නිසා හටගන්නා වූ වේදනාවනුත් බොහොම ඉක්මනට ඇතිලා නැතිලා යනවා මෙන්න මේ ත්‍රිලක්ෂණයක් නැත්නම් අනිත්‍ය ලක්ෂණය යා මුලින් හඳුනා ගන්නවා හරි ඒබඳු නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම දෙකකින් පෙළෙන ගතියක් දුකක් පෙළෙන ගතියක් පිළීමක් නැත්නම් විපරිණාමයක් මෙතන තියෙනවා කියලා තන්නයා තේරුම් ගන්නවා. වගේ මේ කිසිම දෙයක් මට පාලනය කරන්න බෑ. ඒ ඒ හේතුන් අනුව තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කියලා අන්න තමන්ගේ පාලනයෙන් තොරව මේක හුදු හේතුඵල ධමයක් මත පදනම් වෙලා මේක සිද්ධ වෙන ආකාරයත් එයා තේරුම් ගන්නවා. ඉතින් මේ විදිහට ගැඹුරකින් තමන්ගේ ආධ්‍යාත්මික වශයෙන් බොහොම ගැඹුරකින් මෙන්න මේ විදිහට මේ නිරීක්ෂණය හරහා හිතේ ඇතිවන ප්‍රඥාව ඇත්තටම මුල් වෙනවා මේ අරමුණ පවා හිතෙන් දැන් පොඩ පොඩ ඈත් වෙන්න. මේ වෙනකොට පින්වත්නි අපි අතීතයේ ඈත් කරලා තියෙන්නේ. අනාගතයත් ඈත් කරලා තියෙන්නේ. වර්තමාන වශයෙන් මේ පැන නගින අරමුණ විතරයි දැන් මේ හිතට දීලා තියෙන්නේ කටයුතු කරන්න. හිතට දීලා තියෙන්නේ හොඳට නිරීක්ෂණය කරන්න. අපි අන්ත දෙකක් අතහැරලා මැද තියෙන මෙන්න මේ වර්තමානයේ තමයි දැන් කටයුතු සිද්ධ වෙන්නේ. එතන එතන දැන් දේවල් හට ගන්නවා. ඒ දේවල් ඒ මොහොතේදී තේරුම් ගනිමින් කටයුතු කරනවා. දැන් මෙහෙම කරද්දි මොකද වෙන්නේ? හිතේ එක්තරා අන්දම පරිවර්තනයක් සිද්ධ වෙනවා. හිත දැන් ටික ටික මේ අරමුණ ඈතට ඈතට යන ගතිය. අරමුණේ තිබිච්ච හැඩතල මැකී යන ගතිය. අරමුණේ තිබිච්ච රේඛාවන් මැකී යන ගතිය. අරමුණ බොඳ වෙලා වගේ යන ගතිය. බිය වෙලා යන වගේ ගතිය. මේ කොයි වේදනාවක් ආවම ඒගොල්ලොම යනව නේද කියලා වගේ හැඟීමක්. මට මේක පාලනය කරන්න බැහැ නේද කියලා වගේ හැඟීමක්. සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා නොදුක් නොසුව වේදනාවක් වේවා මේ කොයි වේදනාවක් කටයුතු කරන එකමම ආකාරයට නේද කියලා වගේ හැඟීමක් අවබෝධයක් මේ යෝගාවචරගේ හිතේ ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණා නම් මෙයාට දැන් මේක එපා වෙනවා. මොකද මේක මේ මගේ කියලා හිතාගෙන හිටලා වැඩකුත් නැහැ. මේගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. ඉතින් එහෙම ඒබඳු දෙයකින් මම කොහොමද තෘප්තිමත් බවක් සතුටක් කල් කල්යන සතුටක් මම බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඊළඟ මේක ප්‍රඥාව මත පිහිටපු ප්‍රඥාව පදනම් කරගත්ත නුවණක් මේ අතහැරීමක් නිබ්බිදාවක් අන්න සිද්ධ වෙනවා. දැන් ඊබඳු නිබ්බිදාවක ඊබඳු කලකිරීමක තමයි දැන් ඔන්න ටික ටික මේ වර්තමාන අරමුණ පවා මේ යෝගාවචරයෙන් ඈත් වෙලා යන්නේ. දැන් මෙයාට ඔන්න හැකියාවක් ලැබෙනවා. සැප වේදනාවක් ආවත් ඒක මධ්‍යස්ථව ඉඳ ගන්න. දුක් වේදනාවක් ආවත් ඒකත් මධ්‍යස්ථව ඉඳගන්න. ඒකෙන් අඬන්න, වැළපෙන්න මොකක්වත් නැහැ. ඒකත් මධ්‍යස්ථව දරාගෙන විඳගෙන ඉන්න. ඊළඟ නොදුක් නොසුව වේදනාවක් ආවත් ඒකත් මධ්‍යස්ථව විඳගන්නවා. ඒකෙන් මුලා වෙන්න යන්නෙත් නැහැ. ඒක මගහැරෙන්නෙත් නැහැ. ඒකත් මධ්‍යස්ථව විඳගන්නවා. අන්න වේදනා තුන් ආකාරයේ විශේෂිම එයාට දැන් මධ්‍යස්ථව ඉන්න පුළුවන් හැකියාවක් අන්න හැදෙනවා. ඉතින් මෙහෙමත් ගිහිල්ලා තමයි අන්තිමට හිතේ තව තව මේ මධ්‍යස්ථතාවය නැත්තම් මේ උපේක්ෂා ස්වභාවය ප්‍රඥාව මත පදනම් වෙද්ද මේ වෙච්ච මේ උපේක්ෂාව තව තව දියුණු වෙවි ගිහිල්ලා තමයි යම් වෙලාවක මේ වේදනාවන් ඇසුරු නොකරම ඉන්න පුළුවන් ගතියක්. හිත තනියෙන් ඉන්න ගතියක්. හිත අනිශ්චිතව ඉන්න ගතියක්. හිත නිදහසේ ඉන්න ගතියක් හිතේ පොඩ පොඩ මතුවෙන්න ගන්නවා. ඉතින් මේක ඇතැම් වෙලාවට යෝගාචරයකට මුලින්ම තේරෙන මහා කම්මැලිකමක් වශයෙන්. අපේ හිතේ සතුට ඇති කරන්නේ අපේ හිත නිකන් උද්දීපනය කරන්නේ අවුස්සලා තියන්නේ හුඟක් වෙලාවට කෙලෙස් වලින්. ඉතින් අපි මෙතෙක් කාලයක් කෙලෙස් වලින් කරන මේ සතුට විතරයි හඳුනගෙන හිටියේ. හැබැයි යම්ස කෙනෙක් නිරාමස ප්‍රීතියකුත් හඳුනගන්න හඳුනගන්න අන්න මේ භාවනාව කරහා පුරුදු වෙනවා. පුළුවන් වෙනවා. හරි දැන් එයා එළඹෙන්නේ ඊටත් වඩා වෙනස් තත්ත්වයකට හුඟක්ම උපේක්ෂාව මත පදනම් වෙච්ච කෙලසුන් අඩු වෙච්ච බොහොම නිදහස් ස්වභාවයක් අතහැරිච්ච ස්වභාවයක් මුකුත් ඇසුරු නොකරන ස්වභාවයක් මොහොකටවත් ඇදිච්ච නැති මොකක්කින්වත් ගැටිච්ච නැති ස්වභාවයක් තමයි අන්න කෙනෙක් පොඩ පොඩ හඳුනගන්න. අර ගාථාවේ විස්තර කරන අසංහේරං අසංකුප්පං කියන මේ ස්වභාවය තමයි කෙනෙක් හඳුනගන්නේ. මෙන්න මේ ස්වභාවය අපි ටිකක් තේරුම් ගන්න එක ඉතාම වටිනවා. මොකද මේ සම්දිස්ථානය මගහැරුණාම අපි නිරන්තරයෙන්ම වටවලල්ලේ යනවා. හැමදාම ඉතින් අපි භාවනා කරනවා අවුරුදු ගණන් භාවනා කරනවා. මොකද අපිට මේ සම්දිස්ථානය මගහැරිලා. මොකද අපිට මේ සම්දිස්ථානය එකාතකින් හඳුනගන්න ටිකක් අමාරුයි. මොකද අපේ දෙයකට වටිනකමක් දෙන්නේ අපේ හිතේ ඔන්න තණ්හාවක් වැඩෙනවා නම් අන්න අපි ඒකට වටිනකමක් දෙනවා. අපේ හිතේ මාන්නයක් වැඩෙනවා නම් ඔන්න අපේ වටිනකමක් දෙනවා. ඔන්න අපේ හිත අපිව කෙනෙක් බවට පුජ්‍යලයක් බවට පත් කරනවා නම් ඔන්න අපි ඒකට වටිනකමක් දෙනවා. ඔන්න ඒ වගේ තමයි අපි දේවල් වලට වටනකම් දෙන්නේ. මහා මෝඩ විදිහට තමයි අපි දේවල් වලට වටනකම් දෙන්නේ. නමුත් මේ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලය, ඒබඳු මාන්නයක්, ඒබඳු පුද්ගල ස්වභාවයක්, ඒබඳු තණ්හාවක්, මේ කිසිම දෙයක් හිතේ ඇති කරන්නේ නැත් ස්වභාවයක්. ඉතින් පින්වත්නි අපිට මේක හරීම ඒකාකාරයි. මහාම කම්මැලි දනවන සුළුයි. ඉතින් කට්ටිය නිදා ගන්නවා. මෙබඳු සත්‍යයක් හිතේ ඇති වෙනවා. හැබැයි ඒක මග හැරෙනවා. මොකද ඒක අපි තකන්නේවත් නැහැ. අපි ඒකට කිසිම වැදගත්කමක් දෙන්නේත් නැහැ. ඉතින් මෙතන ඉන්න හැමෝම හැමෝටම මෙබඳු තත්ත්වයක් සමහරවිට හිත ඇතිරලා තියෙන්න පුළුවන්. නමුත් ඒක මග හැරෙනවා. ඒක අපිට අත හැරෙනවා. අපෙන් ලිස්සලා යනවා මෙබඳු මේ හිතේ තියෙන මේ ස්වභාවය. නමුත් ඉතින් අර බුද්ධ වචනේ මේ විශ්වාස කළා නැවත නැවත භාවනාව වඩන්න වඩන්න විපස්සනාව වඩන්න වඩන්න ඒක ප්‍රතිඵලයේ වශයෙන් නැවත නැවත හිතපත් වෙනවා මේ ස්වභාවයට. නැවත නැවත මේ ප්‍රතිඵලය ලැබෙනවා. හැබැයි කවදා හරි ඔන්න මේ ප්‍රතිඵලය ලැබිලා ඒකත් අපිටත් හොඳට කමඨහන් වාර්තාවටත් ඇතුළත් කරලා ඒකට ගුරුවරයෙකුත් සම්මුඛ වෙලා තමන්ට මේ දේ කියාගන්න පුළුවන් වෙච්ච දවසට අන්න අපිට පොඩි ඉඟියක් ලැබුණා නම් මෙන්න මේ බඳු ස්වභාවයක් දැන් හිතේ තියෙනවා. ඒක මගහරවා ගන්න නැතුව ඒක අගය කළ යුතුයි. ඒකට අපේ හිතනම් කිසිම වටිනකමක් දෙන එකක් නැහැ. හැබැයි බුද්ධ ආදී උත්තමීන් වහන්සේලා ඒකට වටිනකමක් දීලා තියෙනවා. කියලා අන්න අපි මේක පොඩ්ඩක් ශ්‍රද්ධාවෙන් මුලින් අදහන. ඒ නිසා පොඩ්ඩක් කම්මැලිකම ආවට පැනලා දුවන්නේ නැතුව නැත්තම් නැගිටලා එකපාරට සක්මනට යන්නේ නැතුව S2 අරින්නේ නැතුව පොඩ්ඩක් ඒ ඒකාකාරී ස්වභාවයේ තුල මුකුත් නැති ස්වභාවයේ තුල පොඩ්ඩක් ඒ යෝගාචරය අන්න ඉන්න උත්සාහත් වෙනවා. එහෙම පොඩ පොඩ යන ගමනක්. එහෙම පොඩ පොඩ පටන් ගන්න යන ගමනක් තමයි අන්න ටික ටික වර්ධනය වෙන්න ගන්නෙ. ඒ කියන්නේ ආතෝන් දැන් ක්‍රමානුකූලව අපි හිතමු වේදනානුපස්සනාව කරහා අර විදිහට වඩ아가ගෙන ගියාට පස්සේ ඔන්න වේදනාවන් සම්පූර්ණයෙන් සමනය වෙච්ච ටිකක් නිකන් ශාන්ත ගතියක්, ඒකාකාරී ගතියක්, මුකුත් අල්ලාන්නේ නැති ගතියක්, ආයි කයත් දැනෙන්නේ නැති, වේදනාවක් දැනෙන්නේත් නැති, හිතෙත් නිකන් මුකුත් නැති ගතියක්. අන්න කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඉතින් මේක කායන පසනාව හරහා ගිහිලා වෙන්නත් පුළුවන් කලින් කිව්වා වගේ වේදනානුපසනාව කරා වෙන්නත් පුළුවන්, චිත්තානුපසනාව ධම්මානුපසනාව කරා වෙන්නත් පුළුවන්. ඉතින් මේ බඳු තත්ත්වයක් අන්න යෝගාවචරය හඳුනගෙන ඒ தත්ත්වයන්ව දියුණු කරන්න උත්සාහත් වෙනවා. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී මේ தත්ත්වයට නම දීලා තියෙන්නේ අනිශ්චිතයි කියලා. අනිශ්චිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ යෝගාවචරයා පුළුවන් තරම් මොකක්වත් ඇසුරු නොකර ඉන්න අන්න උත්සාහත් වෙනවා. ඒ මුකුත් ඇසුරු නොකර ඉඳීම තමයි එකපිටින් හරි අමාරු. මොකද අපිට ඒ මට්ටමේදී මුකුත් කරන්න නැහැ. අපිට සාමාන්‍යයෙන් නම් මුකුත් නොකර ඉන්න තමයි බැරි. සාමාන්‍යයෙන් අපි පුරුදුලා තියෙන්නේ මොනවාම හරි කරන්න. ඉතින් ඒ මුකුත් නොකර ඉඳීමේ කලාව අපි දන්නේම නැහැ. අපි හිතමු අපිට පොඩි හරි කම්මැලිකමක් ආව ගමන් ඔන්න අපි රූපවාහිනිය දාගන්නවා. එහෙම නැත්නම් රේඩියෝ එකක් දාගන්නවා. එහෙම නැත්නම් කාට හරි දුරකථන ඇමතුමක් දෙනවා. එහෙම නැත්නම් ඔන්න ලියුමක් ලියනවා. එහෙම නැත්නම් ඔන්න පොතක් බලනවා. නැත්නම් ඔන්න පොඩක් එහාට මෙහාට යනවා. නැත්නම් මොනවා හරි හිතනවා. ඉතින් මේ වගේ අපිට නිකන් ඉඳලා කවදාවත් පුරුද්දක් ඇත්තේ නැහැ. දැන් මේ යෝගාවචරයට ඉගෙන ගන්න වෙනව කොහොමද මේ නිකන් ඉන්නේ කියලා. දැන් මේ නිකන් ඉන්නවා කියන්නේ බහන් නිකන් ඉන්නවා කියන එකම නෙමෙයි. මෙතෙන්දී අදහස් වෙන්නේ හිත අර වගේ මොහක්වත් ඇසුරු නොකරන තත්යකටපත් වුණාට පස්සේ කොහොමද නිකන් ඉන්නේ? කොහොමද ඒ తත්වය දියුණු කරන්නේ? අනේ බඳු පැත්තක් තමයි මෙතන මේ කතා කරන්න වෙන්නේ. මොකක්වත් ඇසුරු නොකරන මට්ටමට හිත ආවන පස්සේ තවදුරටත් ඇසුරක් නොදී හිත පවත්වන්නේ කොහොමද? බුදු ඒකාකාරීත්වයක් තුළ හිත පවත්වන්නේ කොහොමද? අරමුණක් ඇසුරු නොකරන ස්වභාවයක් තුළ හිත පවත්වන්නේ කොහොමද? ඒක ඉතින් කතින් අපිට ඉගෙන ගන්නත් වෙනවා. ඉතින් මේ తত্ত্বය බුදුරජාණන් වහන්සේ එක එක අන්දමින් අපිට කියලා දීලා තියෙනවා. දැන් මේ සූත්‍රයේදී විස්තර වෙන්නේ අසංහීරං අසංකුප්පං. يعني කිසිම දෙයකට ඇදිලා යන්නෙත් නැහැ කිසිම දෙයක් එක ගැටෙන්නෙත් නැහැ. කියන මේ පුදුම සමබරතාවය. ඊළඟට සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිති. කිසිම ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ, අල්ල බදා ගන්න යන්නේ ඒ වෙනුවට කිසි දෙයක් ඇසුරු නොකර වාසය කරනවා. ඊළඟට තවත් සූත්‍රවල එනවා අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ වික්ඛු පරිබ්බජී. මේ තවත් සූත්‍ර කියන වාක්‍යයක්. අනිශ්චිතෝ කිසිම දෙයක් ඇසුරු නොකර අනුපාදානෝ කිසිම දෙයක් උපාදාන නොකර සතෝ සතිමත්ව විසුන් වහන්සේ වැඩ වාසය කරනවා. ඊළඟට තවත් පැත්තකින් කියන්න පුළුවන් මෙබඳු මට්ටමකදී හිත ඇතුළත දෙයක් අල්ලලත් නැහැ. පිටත දෙයක් අල්ලලත් නැහැ. දැන් ඔය සමාධියක හොඳ සමාධියක තියෙන ලක්ෂණයක් විස්තර කරනවා. ඒ සමාධිය ඇතුලේ ගිහිල්ලා ඕන්ට වඩා ඇතුලට නැමීම නිසා රාගයටපත් රාගයෙන් වැටකන්නේත් නැහැලු. ඒ වගේමයි අනවශ්‍ය විදිහට එදිර නැමීම නිසා ද්වේෂයට යන්නේත් නැහැලු. මේක සාමාන්‍යයෙන් පරිපන්ත ධර්ම කියලා විස්තර කරනවා. අබිනකං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා එහෙම සූත්‍ර දේශනාවල එනවා. එහෙම නැත්නම් මේ පරිසම්පදා මාර්ගය එහෙම එනවා. ඒ කියන්නේ ඕන්ට වඩා මේ ඇතුලේ හිත රැඳෙන්න ගියාට පස්සේ මේකෙන් යම් පමණක රාගයක් ඇති වෙන්න පුළුවන්ලු. ඒ නිසා ඒක සමාධියට බාධාවක්. ඒ වගේමයි අපනතං චිත්තං ව්‍යාපාදානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා කියනවා. ඒ කියන්නේ හිත එළියට ගියාම අන්න අපිට සාමාන්‍යයෙන් අපි කියනවානේ එළියට අපිට අනුන්ගේ වැරදි නෙපේන්නේ. තමන්ගේ වැරදි පේන අඩුයි අපිට පේන අනුන්ගේ වැරදි. ඒ කියන්නේ හිත එළියෙමයි ඉන්නේ. හිත එළියට ගියාම අන්න අනුන්ගේ වැරදි පේනවා. ඉතින් අන්න ව්‍යාපාදේ වැඩි වෙනවා. අපිට කේන්ති යනවා. අනිත් අය අරවා කරනවා, මේවා කරනවා, මෙහෙම කරනවා, මෙහෙම කරනවා. ඉතින් අපිට නිරන්තරයෙන්ම අනුන්ගේ වැරදි පේනවා. හිත තව තව ද්වේෂයටපත් වෙනවා. දැන් මේ එළියට යන ගතිය, එළියට නැමෙන ගතිය ව්‍යාපාදයට යන ගතියක් තියෙනවා. ව්‍යාපාදයට යන ස්වરૂපයක් තියෙනවා. එහෙනම් ඇතුළට ගිහිල්ලා රාගය ඇති කරගන්නෙත් නැති. එළියේ ගිහිල්ලා ද්වේෂයක් ඇති කරගන්නෙත් නැති සත්‍යයක්. ඔන්න දැන් මෙතෙන්දි විස්තර වෙනවා. ඒ වගේම තවත් සූත්‍රවලදී මෙන්න මේ විදිහට මෙන්න මේ අනිෂ්ඨ ස්වභාවය බොහොම ගැඹුරකින් ඒකේ තියෙන ලක්ෂණ ටික විස්තර කරලා දෙනවා. එක සූත්‍රයක් මේ මේ විදිහට කියනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නත්ති. චලිතේ අසති පස්සද්දි. පස්සද්දියා සති නැති නොහෝති. නතියා අසති ආගති ගති නොහෝති. ආගති ගතියා අසති චතුපපාතේ නොහෝති. චතුප්පපාත්තේ අසති මේව ඉද න හුරං න උභයමන්තරේව. ඔය විදිහට විස්තර කරනවා. පොඩ්ඩක් මේක ලියාගත්තොත් මේකේ හරි ලස්සන අර්ථකථනයක් එනවා මේ හිතේ තියෙන සමබරතාවය සම්බන්ධයෙන්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙහෙමයි. නිසිතස්ස චලිතං. යම්සි කෙනෙක් මොකක් හරි අල්ලගෙන ඉන්නවනම් මොකක් හරි අසුරු කරමින් ඉන්නවන් නම් ඒක නිසාම එයා තුළ කම්පනයක් සැලීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. දැන් මේවත් අපි හිතමු ඔන්න අපි බස් එකේ යනවා. බස් එකේ යද්දි ඉතින් කොහේ හරි සීට් එකක් අල්ලන් ඉන්නවා මොකක් හරි අල්ලන්න තියෙන එකක් අල්ලන් ඉන්නවා මොකක් හරි නේද අර බස් එකේ හෙල වෙන වාරයක් පාසා අපිත් හෙල වෙනවා අපි තුමු අපි මොකක් හරි සාමාන්‍ය වෙන දෙයක් අපි ශක්තිය පිණිස අල්ලන් ඉන්නවා හැබැයි එයා හෙල වුණොත් අපිත් හෙල වෙනවා මේක අපිට දාන්න පුළුවන් සාමාන්‍ය අපේ ජීවිතවල අපි එක එකය මත යැපෙනවා අපි පුංචි කාලේ ඔන්න අපේ අම්මා තාත්තා මත යැපෙනවා. අපි තුන් මාකට ඔන්න අපේ අම්මන්ට තාත්තට ඔන්න අනතුරක් සිද්ධ වුණා. ඉතින් අපිත් හැලෙනවා. ඊළඟට ඔන්න අපි ඒ වෙනුවට පෙම්වතෙක් පෙම්වතියක් ඇසුරු කරනවා. ඉතින් පෙම්වතා දුක් වෙනලාට ඔන්න මමත් දුක් වෙනවා. පෙම්වතිය දුක් වෙනලාට ඔන්න අනිත් අනිත් පෙම්වතත් දුක් වෙනවා. ඉතින් එයා මත ඒ යැපෙනවා, සැලෙනවා. ඊළඟට අපි හිතමු ඔන්න අපේ අපිට ඔන්න බිරිඳක් ඉන්නවා, සාමියෙක් ඉන්නවා. එයා මත අපි යැපෙනවා. එයා දුක් වෙනකොට අනිත් කෙනා දුක් වෙනවා. එයා සතුට වෙනකොට අනිත් කෙනා සතුට වෙනවා. ඉතින් මේ වගේ අපේ ජීවිතවල අපි එක එක අය ලං කරගෙන ඉන්නවා. ඒ ලං කරගත්ත කෙනා මත අපි යැපෙන ගතිය. ඒ ලං කරගත්ත කෙනා මත අපි එයාගේ ජීවිතය වෙනස් වෙනකොට නැත්නම් එයාගේ හිතේ ස්වභාවය වෙනස් වෙනකොට ඒ අනුව අපේ හිතත් වෙනස් වෙන ගතියක් අන්න තියෙනවා. ඉතින් මේක මම මේ විස්තර කරේ මේ රළු විදිහට මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේ විදිහට බුදුහාඳුර විස්තර කරනවා මේ හිතේ මොකක්ම හරි දෙයකට හේතු වුණාම මේ හිත මොකක්ම හරි දෙයකට දෙයක් ඇසුරු කරනකොට ඒ හිතට නැහැ නිදහසක්. මොකද මොකක් හරි ඇසුරේ ඉන්නේ. ඒ ඇසුරු කරන දේහි වර්ණය මේ හිතට එනවා. රාගයක් ඇසුරු කරනකොට හිත රාග බරිත වෙනවා. ද්වේෂයක් ඇසුරු කරනකොට නැත්නම් ද්වේෂ අරමුණක් ඇසුරු කරනකොට නැත්නම් පටික නිමිත්තක් ඇසුරු කරනකොට නම් ආයේ හිත ද්වේෂ බරිත වෙනවා. අපි තුමු ඒ වෙනකොට මොන හරි මෛත්‍රී අරමුණක් ඇසුරු කරනකොට හිත මෛත්‍රී සහගත වෙනවා. අපි කරුණාවක් මුල් කරගත්ත අරමුණක් ඇසුරු කරනකොට හිත කරුණාවන්ත වෙනවා. ඉතින් මේ විදිහට අර ඇසුරු කරන අරමුණ අනුව හිත වර්ණ ගැන්වෙන ස්වභාවයක් තියෙනවා. දැන් පින්වත්නි හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැත්තම්. අනේ එතකොට අපි හිතන්න පුළුවන් මේක නම් ඉතින් අමුතුම එකක්. එතකොට නම් පිස්සු හැදෙයි දන්නෙත් නැහැ. එතකොට නම් ඉතින් මොනවා වේද දන්නෙත් නැහැ. කෙනෙකුට අපහාට කෙනෙකුට බය හිතෙන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නිසිතස්ස චරිතං මේ මොනවා හරි ඇසුරු කරන මිශ්‍රිත වූ හිතට තමයි සලිතයක් තියෙන්නේ. සැලීමක් තියෙන්නේ. කම්පනයක් තියෙන්නේ. හැබැයි අනිශ්චිතස්ස චලිතං නැති. අනිශ්චිත නම් හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැත්නම් මොහොකටවත් හේතු වෙලා නැත්නම් අන්නේ බඳු සිතකට සෙලවීමක් සැලීමක් කම්පා වීමක් මොකක්වත් නැහැ කියන. චලිතේ අසති පස්සද්දි මේ බඳු සෙලවීමක් සැලීමක් කම්පා වීමක් මොකක්වත් නැත්නම් ඒ සිතේ පස්සද්ධියක් තියෙනවා කියලා කියන්නේ. ඒ හිතේ යම් කිසි නිකන් සතුටු ගතියක් සැහැල්ලුවක් තියනවලු. පස්සද්ධි කියන්නේ සැහැල්ලුව. ඒක සැහැල්ලුවෙන් තියෙන්නේ. චලිතේ අසති පස්සද්දි. පස්සද්දිය සති නැති නොහොති. මේ නැති කියලා කියන්නේ තණ්හාවට. දැන් හිතේ බොහොම සැහැල්ලුවක් තියෙනවා නම් බුදුහාඳුරෝ කියනවා ඒ හිතේ තණ්හාවක් නැහැලු. දැන් හිත තෘප්තිමත් නම් හිත සතුටින් නම් තියෙන්නේ ඒ හිතේ තණ්හාවක් නැහැ. මොකද එයාට ආයි ඉල්ලන්න දෙයක් නැහැ ඒක තෘප්තිමත්. අන්න ඒ වගේ දැන් මේ හිත බොහොම තෘප්තිමත්ව සතුටින් තියෙනකොට අන්න තණ්හාවක් නැහැ. නපියා අසති ආගති ගති නොහොති. දැන් හිතේ තණ්හාව තියෙනවා නම් තමයි එහාට යනවා, මෙහාට යනවා, රූපෙට යනවා, සද්දෙට යනවා, ගඳකට යනවා, සුවඳකට යනවා. ආයි ස්පර්ශයකට යනවා, ආයි සිතුවිල්ලකට යනවා, ආයි සද්දෙකට යනවා, ආයි රූපෙකට යනවා කෙලවරක්ම නැහැ. එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි නිරන්තරයෙන්ම මේ හිත යනවා. නිරන්තරයෙන්ම යෑම් ඊම් තියෙන්නේ. හැබැයි එයා හිත සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වෙලා බොහොම සැහැල්ලු වෙලා කිසිම දෙයක් ඇසුරු නොකරන ඉන්න තත්වයකදී ආගති ගති නොහොති. මේ වගේ යෑම් ඊම් නැහැ කියලා කියනවා. ආගති ගතියා අසති චතුපපාතේ නොහොති. ඔන්න ඊළඟ මට්ටම පෙන්නවා. දැන් මේ හිතන් පෙන්වත් මේ විදිහට අපි හිතමු ඔන්න රූපයකට ගිය ගමන් ඔන්න රූපයක් හරහා ඔන්න හිත එතන උපදිනවා. චක්කු විඥානයක් පහළ වෙනවා කියලා අපි කියනවා. සද්දයකට ගිය ගමන් ඔන්න එතන හිත උපදිනවා. සෝත විඥානයක් පහළ වෙනවා. අපි හිතමු ඔන්න ගඳකට ගිය ගමන් ගඳ සුවඳකට ගෙනවා අන්න එතන ගහන විඥානයක් පහළ වෙනවා. එතන උපදිනවා. ඊළඟට රසකට ගිය ගමන් අන්න එතන හිත පහළ වෙනවා. ජීවහා විඥානයක් පහළ වෙනවා. ඊළඟට කයට ගිය ගමන් ඔන්න ස්පර්ශයකට ගිය ගමන් අන්න එතන කාය විඥානයක් පහළ වෙනවා. හිතේ මොකක් හරි අරමුණක් ඇවිල්ලා ඒකට බැඳිච්ච ගමන් අන්න මනෝ විඥානයක් පහළ වෙනවා. ඉතින් එතන එතන හිත උපදිනවා. එතන එතන ගිහිල්ලා යා නැවත නැවත ඉපදලා අලුත් අලුත් දේවල් හදනවා. දැන් පින්වත්නි අපි හිතාගෙන ඉන්නේ අවුරුදු 30කට 40කට 50කට 60කට තලින් තමයි මම ඉපදුනේ. ඊට පස්සේ මට ළමා කාලයක් තිබුණා, තරුණ කාලයක් තිබුණා. දැන් නම් ඉතින් වයසයි. ඉතින් කොහොමද අපි හිතාගෙන ඉන්නේ? තව ඉතින් අවුරුදු 10කින්, 20කින්, 30කින්, 40කින් ඔන්න මම මැරෙනවා. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. ඒක තමයි ඉතින් සම්මුති මරණය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හිතාගන්න වෙන්නේ මේ හිත මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දෙයක් හරහාම නැවත නැවත එතන එතන උපදින කියලා තමයි හිතාගන්න වෙන්නේ. එතකොට අර වගේ මේ යෑම් ඊම් හරහා හිත ඒ ඒ තැන් වලට ගිහිල්ලා එතන එතන උපදින ගතියක්. එතන එතන නැවතත් උප්පත්තිය ලබන ගතියක්. එතන එතන චුත වෙලා යන ගතියක් තමයි තියෙන්නේ. හැබැයි අර වගේ යෑම් ඊම් නැත්තම් මේ වගේ චුතුපපාතෝ අසති කියලා තමයි කියන්නේ. ආගති ගති අසති චුතුපපාතේ නහෝති. සුතුපපාතයක් නැහැලු. ඉපදීමක් මැරීමක් නැහැ කියලා කියනවා. සුතුපපාතේ අසති මේව ඉද න හුරං න උභයමන්තරේව. කොහේවත් ඉපදීමක් මැරීමක් නැත්තම් අන්න ඒ බඳු සිතක එතනවත් මෙතනවත් අතරමැදවත් කෙනෙක් පුද්ගලෙක් නැහැ කියලා කියනවා. දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බඳු තත්ත්වයක් හිතේ පවතිනකොට එහෙනම් අන්න පුද්ගලයේ කෙනෙක් මමෙක් කියලා අන්න හදන්න විදිහක් නැහැ. ප්‍රතිරූපයක් හැදීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන හුදු සංසනීමක්. මෙතන තියෙන්නේ මධ්‍යස්ථතාවයක්. මෙතන තියෙන්නේ ඒකාතමික උපේක්ෂාවක්. ප්‍රඥා මත පදරම්මිතේ උපේක්ෂාවක්. හිතට ලැබිච්ච නිදහසක්. හිතට ලැබිච්ච සාධීනත්වයක්. අන්නේ බඳු සබහායක් තමයි මෙතන කතා කරන්නේ. මෙතන තණ්හාවකින් තොරවීමක් තමයි මේ කතා කරන්නේ. ඒකතකින් බැලුවාම බුදුරජාන් වහන්සේ පෙන්නන මාර්ගයේ අපි සමහර වෙලාවට මේවා ෂණ මාත්‍ර වශයෙන් මොහොතක් සමහරවට මේක අත්දකින්න පුළුවන්. නමුත් අපි ඊළඟ තවත් මොහොතක් මෙබඳු තත්ත්වයක් අත්දකින්න උත්සාහත් වෙන්න ඕනේ. ඊළඟ මේක තව පොඩක් වර්ධනය කරන්න උත්සාහත් වෙන්න ඕනේ. මෙබඳු දෙයක් අපි තව තව වර්ධනය කර කර මෙබඳු දෙයකට හිත හුරු කරන්න උත්සාහත් වෙන්න ඕනේ. මොකද අපේ හිත හුරු වෙලා තියෙන්නේ කලුරුත් මතක් කරගත්තා වගේ අරමුණෙන් අරමුණට පැන පැන පැන පැන යන්න. මේ අරමුණ ටිකක් රස නැති වෙනකොට වෙන අරමුණට පයින්නවා. ඒ අරමුණ රස නැති වෙනවා තව අරමුණකට පයින්නවා. මේ බඳු ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. නමුත් මෙතෙන්දි මේ පෙන්වන්නේ එහෙම අරමුණු වලට පැනපැන යන්නේ නැතුව මොකක්වත් අරමුණ ඇසුරු නොකර ඉන්න පුළුවන් පුදුමාකාර අමුතුම සමබරතාවයක් තමයි පෙන්වන්නේ. දැන් මේකේ තවත් පැති අපිට ඕනනම් ධම්මපදයේ ගාතාවක එහෙම වුණත් පොඩ්ඩක් මේ බඳු දේවල් ඉඟි කරලා තිනවා. අපි ධම්මපදයේ ගාතාවක් ඉස්සරහට ගත්තොත් යස්ස පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං අකිංචනං අනාදානං තමහම් බ්‍රෝමි බ්‍රාහමණං මේ කතා කරන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන මේ ගාථාවේ කියන්නේ යස්ස පුරේච පච්චාච මජ්ජේච නත්ති කිංචනං අන්න අතීතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධයෙන් ඒ වගේමයි මත්භේද ඒ කියන්නේ වර්තමානයේ සම්බන්ධයෙන් නත්ති කිංචනං මොකක්වත් රාග දේශ මොහ වශයෙන් ඇලිච්ච දෙයක් නැහැ අකිංචනං. එයාට කිසිත් නැහැ. අල්ලගත්ත මොකක්වත් නැහැ. අකිංචනං අනාදානං. උපාදාන මොකක්වත් නැහැ. අල්ලා ගැනීම මොකක්වත් නැහැ. සමහම් බ්‍රෝහිමා බ්‍රාහ්මණං. අන්න එයා අන්න බඳු කෙනා තමයි රහතන් වහන්සේ. මුංචපුරේ මුංචපච්චතෝ මජ්ජේ මුංච භවස්ස පාරගු. සබ්බත්ත විමුක්ත මානසෝ න පුන ජාති ජරං උපේහිසි. මේ තවත් ධම්මපදේන ගාතාවක්. පෙරත් අතහැරලා දාන්න, පසුපැත්තත් අතහැරලා දාන්න. ඒ කියන්නේ ඉස්සරහත් අතහැරලා දාන්න, පිටුපසත් අතහැරලා දාන්න. එහෙමත් නැත්නම් අතීතයත් අතහැරලා දාන්න, අනාගතයත් අතහැරලා දාන්න. මජ්ජේච මුංජ මැද්දත් අතහැරලා දාන්න. භවස්සපාරෝ මෙන්න මේ විදිහට මුළු භවය සමතික්‍රමණය කරන්න භවයේ කෙලවරට යන්න. සබ්බක්ක විමුක්ත මානසෝ සියලු තැන නිදහස් වූ සිතක් සහිතව න පුනජාති ජරං උපේහිසි නැවතත් මේ ජාති ජරා මරණයන් වලට නොපැමිණෙන්න. ඉතින් මේ බොහොම ගැඹුරෙන් බුදුරජාණන් වහන්සේ මේ ධම්මපදයේ මේ ස්වභාවය විස්තර කළ දින ආකාරය. ඒතර අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන පාර අන්නේ වගේ මේ අතීතය අනාගතය පොඩ්ඩක් අතහැරලා වර්තමානයේ මත පොඩ්ඩක් හිත පිහිටවලා ඊළඟට ඒ වර්තමාන අරමුණත් හොඳට නුවණින් දැකලා එතනින් මුත් හිත නිදහස් කරගන්නා මාර්ගයක් තමයි එහෙමනම් විපස්සනාවක් වශයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ බඳු විපස්සනාවක යෙදෙන යෝගාවචරයේ එහෙමනම් පුළුවන් තරම් හිත සමනය කළා අතීත කතන්දරවල පැටලෙන්නේ නැතුව අනාගත සීනවල පැටලෙන්නේ නැතුව ඉන්න අනුත්සාහ වෙන වෙනවා. ඒක මේ භාවනා කරන කාලෙදි විතරක් අපි කළා හරියන්නේ නැහැ. මොකද අපි භාවනා කරන කාලෙදී හොඳට ඉඳගෙන අතක් පිට අතක් තියාගෙන මේ කටයුත්ත කරලා උත්සාහත් වෙලා ඊට පස්සේ අපි මේකෙන් නැගිටලා ගියාට පස්සේ අපි ආයෙත් අර පරණ පුරුද්දට රටේන දේවල් හිත හිතා හිත හිතා සැලසුම් හදා හදා හදා හදා ඉන්න ගත්තොත් ඉතින් අර දරපු උත්සාහය ආයෙත් නිකන් දිය වෙලා යනවා ආයෙත් මොට වෙලා යනවා එමනම් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ අපේ හිත මේ අතීතය අල්ලගෙන කතන්දර ගතිය පොඩ්ඩක් අඩු කරගන්න අනාගතය අල්ලාගෙන සිහින මවන ගතිය අනාගතයේ අතරමං වෙන ගතිය පොඩක් අඩු කරගන්න අපි උත්සාහත් යුතුමයි. මෙබඳු උත්සාහයක් අපි දරන්නේ නැතුව මේ හිත দমনය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා අපි මේවට ප්‍රපංච කියලා. කියන අතීතය අල්ලගෙන ප්‍රපංච වලට යනවා. අනාගතය අල්ලගෙන ප්‍රපංච වලට යනවා. ඒ නිසා මේ ප්‍රපංච සමනය කියන එක විපස්සනා භාවනාවේ එන ප්‍රධානම කරුණක්. එවනම් අපි පුළුවන් තරම් අපිට අවශ්‍ය නම් මේ ධමෙන් ප්‍රයෝජනය ගන්න. අපිට අවශ්‍ය නම් විපස්සනාවක්, සැබෑ විපස්සනාවක් අපේ හිතේ හදාගන්න. මේ අතීත දේවල් අල්ලගෙන කතන්දර ගොතන ගතිය පුලුවන් තරම් සමනය කරන්න අපේ හිතේ ඇල්මක් ඇති කරගත යුතුයි. අනාගත දේවල් ඔස්සේ අනාගත සිහින ඔස්සේ සැලසුම් ඔස්සේ කෙලවරක් නැති කතන්දර ගොතන ගතිය අඩු කරගන්න අපේ හිතේ ඇල්මක් ඇති කරගත යුතුයි. හිත නිශ්ශබ්දව තියාගන්න අපේ හිතේ ඇල්මක් ඇති කරගත යුතුයි. දැන් පින්වත්නි මෙබඳු හිත සමණය වෙච්ච ස්වභාවයක් තමයි කියනවා බුදුරජාණන් වහන්සේට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන්නේ නිප්පපංචා තථාගතා කියලා විස්තර කරනවා. මේ තථාගතයන් වහන්සේලා නිෂ්ප්‍රපංචයලු. උන්වහන්සේලාගේ සිත ප්‍රපංච වලින් තොරයිලු. හැබැයි අපි අපි නම් ඒකේ අනිත් පැත්ත හුඟක් වෙලාවට. ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිස්සු නම් ප්‍රජාව නම් බුදුරජාණන් වහන්සේ කියනවා ප්‍රජාව නම් සාමාන්‍යයෙන් ප්‍රපංචයට ඇලිලා ඉන්නේ. ප්‍රපංචාබිරතෝ මගෝ කියලාම කියනවා. මේ මෝඩ මිනිස්සයෝ ප්‍රපංච වලටම ඇලිලා තමයි ඉන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බුදු කෙනෙක් උන්වහන්සේ මේ ප්‍රපංච දැකලා ඒවා ප්‍රහාණය කරලා ඒකේ තියෙන ආදීනව තේරුම් අරගෙන තමයි මේ බුදු නුවණකින් අපිට කියන්නේ මගේ හිතනම් මෙන්න මෙහෙමයි මේ ඕගලන්ගේ හිතනම් මෙන්න මේ වගේ කියලා අපිට කියලා දෙනවා. එහෙනම් ඉතින් අපි බුදුන් සරණ ගිහිල්ලා අපි පුළුවන් තරම් මේ කතන්දර ගොතන ගතියින් පොඩ්ඩක් හිත මුදව ගන්න උත්සාහ දෙන්න වෙනවා. ඉතින් එබඳු කතන්දර ගොතන ගතිය අඩු කර කර ප්‍රපංච සමනය කරමින් යන මාර්ගයක තමයි එතකොට භාවනාව හොඳින් වැඩෙන්නේ. එතකොට අන්න ඒ බඳ හිතක් පුළුවන් තරම් අන්න නිශ්චලව තියාගන්න උත්සාහත් වෙනවා. අපි තුම කෙනෙක් අර භාවනා කරන කාලෙදී මේ බඳ තත්ත්වයක් අධ්‍යක් කියලා යාට ඔන්න දැන් විනාඩි 10ක් ඉන්න පුළුවන් ප්‍රපංච කරන්නේ නැතුව සමනේ වෙලා. හිත බොහොම නිශ්චලයි. නැත්තම් හිත බොහොම නිදහස්. හිතේ නෑ රාග දේශ මොහොත් මුකුත් නෑ. හිත තියෙන බොහොම සරලව. ඉතින් මේ තත්ත්වය දැන් වර්ධනය කරනවා. 15 20 30 40 හැම වර්ධනය කරන්න කරන්න එයා දැන් හිත හඳු එයාගේ හිත හඳුනා ගන්නවා දැන් එයාට මෙහෙමත් ඉන්න පුළුවන් කියලා. කලින් නම් හිතාගෙන හිටියෙම නෑ මෙහෙම හැකියාවක් තියනවද කියලාවත්. හැබැයි පස්සේ පස්සේ හිත තේරුම් ගන්නවා මෙහෙමත් ඉන්න පුළුවන් කියලා. අනේ බඳු ඉන්න පුළුවන් ගතියක් තමයි අපි ඉස්සරහට අරගෙන යන්න වෙන්නේ. ඉතින් ඒ මත පිහිටලා තව තව දියුණු වෙන්න, වර්ධනය වෙන්න, තව තව වැඩෙන්න කියන එක තමයි මේ ගාථාවෙන් ඉඟි කරන්නේ, මතක් කරන්නේ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ කියන්නේ මේ වර්තමාන වශයෙන් ප්‍රත්‍යෝත්පන්න වශයෙන් මතුවෙන මේ මේ අරමුණ එතන එතන විපස්සනා කරන්න. ඒ හරහා අසංහීලං අසංකුප්පං කොහෙටවත් ඇදෙන්නෙත් නැති කොහෙවත් එක ගැටෙන්නෙත් නැති අන්න අර සුන්දර සමබරතාවයක් අත්දකින්න තං විද්වාමනු බ්‍රෝහේ මෙන්න මේ தත්ත්වය තේරුම් ගත්ත ප්‍රඥාවන්තය ඒ தත්ත්වය මත පදනම් කරගෙන තව වැඩෙනවා තව දියුණු වෙනවා ඉතින් මෙන්න මේ මාර්ගය තමයි දැන් මෙන්න මේ ගාථාවේ හිමි කරලා තියෙන්නේ. ඒතර බැලුවාම පින්වත්නි මේ ගාථාවන් කීප පදයකින් මෙතන ආවට මහා ගැඹුරක් මේ ගාථාවන් තුළ විස්තර වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් එකතකින් මේ බද්දේ කරත්ත මේ ගාථා දෙක අපි තාම කතා කරේ ගාථා දෙකයි. ඒ ගාථා දෙක දැනටම සෑහෙන ගැඹුරක් අපිට හෙළි කරනවා. ඊළඟ තුන්වෙනි ගාථාවේ කියනවා අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ නහිනෝ සංගරන්තේන මහා සේනෙන මච්චුණා අජ්ජේව කිච්ඡං ආතප්පං මේ ආතාප වීරය කෙලස්තාවන වීරය අදම කරන්න කෝ ජඤ්ඤා මරණං සුවේ හිත මැරෙයිද කියලා කවුද දන්නේ නහිනෝ සංගරන්තේන මහා සේනෙන මච්චුණා මේ මහන් මහා සේනාවක් සහිත මාරයත් එක්ක කිසිම ගනුදෙනුවක් අපිට කරන්න හැකියාවක් නැහැ කිසිම මේ givisුමකට එන්න අපිට හැකියාවක් නැහැ. අපි කිව්වට මේ මගේ දුව තාම මේ විවාහ කරලා දෙන්න බැරුණා පොඩ්ඩක් තව ඉඳලා ඉන්න කියලා කිව්වට ඉන්නේ නැහැ. මගේ පුතා තාම උපාධිය ගත්තේ නැහැ. එහෙනම් තා පොඩ්ඩක් ඉඳලා එන්න පුතා උපාධිය ගන්නකම් කියලා කිව්වට එයා ඉන්නේ නැහැ. මට තාම විභාගේ පාස් වෙන්න බැරි වුණා. පොඩ්ඩක් විභාගේ පාස් වෙනකම් ඉඳලා ඉන්න කියලා කිව්වට එයා ඉන්නේ නැහැ. ඉතින් මට තාම පෙන්ෂන් එක හදාගන්න බැරි වුණා. පෙන්ෂන් එක හදාගත්තට පස්සේ එන්න කියලා කිව්වට එයා ඉන්නේ නැහැ. ඉතින් අපිට මේ වගේ කිසිම හෙට්ටු කිරීමකට මායත් එක්ක හැකියාවක් නැහැ. ඒකයි මේ තුන්වෙනි ගාථාවේදී කියන්නේ අජ්ජේව කිච්ඡං ආකපං. ඒ නිසා අද අදව මේ කෙලස්ථාන වීරය කරන්න. කෝජඤ්ඤා මරණංසොයි. හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඍජුවම අපිව මේ සඳහා පොළඹවනවා. ඍජුවම අපිට මේ මේ සංවේගය ඇති කරනවා. මේ සඳහා උද්‍යෝගයක් ඇති කරනවා අපේ හිතට. මොකද පින්වත්නි අපි අපේ ජීවිත දිහා බැලුවාම පුංචි කාලේ මේ යන අයත් ඉන්නවා. ඊළඟට ටිකක් වැඩිලා අවුරුදු 12 15 වෙලත් මේ යන අය ඉන්නවා. තරුණ කාලේ මේ යන අයත් ඉන්නවා. ඊළඟට තවත් මැදි වයසේදී මේ යන ඉන්නවා. ඉතින් වයසට ගියාම නම් කොහොමත් මේ යනවා. ඉතින් මේ බඳු ස්වභාවයක් තමයි ඉතින් අපිට තියෙන්නේ. ඉතින් අපි හිතන් ඉන්නවා මම නම් මැරෙන එකක් නැහැ. අනිත් අය නම් මැරුණා මම නම් මැරෙන එකක් නැහැ කියලා ඉතින් අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මාරයා ඇවිල්ලා කතා කරාට පස්සේ බෑ කියන්නම් බෑ. එතකොට නම් ඉතින් කිසිම කිවිසුමක් ඇති කරගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතක් කරනවා අජ්ජේව කිතං ආතප්පං. අද අදම මෙන්න මේ කෙලස් තවන වීරෙන් යුක්තව කටයුතු කරන්න. කෝජඤ්ඤා මරණං සුවේ හෙට මරණය එයිද කියන්න දන්නේ නැහැ. ඒ නිසා පින්වත් අපි මේ දේවල් තේරුම් අරගෙන අපි මේ ලැබපු මනුස්ස ජීවිතය අපි මේ සාමාන්‍ය අනිකුත් මේ දේවල් වලටම දිය කර හරින්නේ නැතුව මේ සාමාන්‍ය ලෞකික දේවල් ඔස්සේම අපි අපේ මුළු ජීවිතයම දිය කර හරින්නේ නැතුව මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේදී පොඩ්ඩක් හරි මේ අපේ හිත දියුණු කරගන්න අපි උත්සාහත් වෙමු.